භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙක් ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් යුක්තව දානය කිරීමේ චේතනාව පදනම් කරගෙන දැහැත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්ඩ කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය බුදු පියාණන් වහන්සේම ශ්‍රීමුක ධාතුවෙන් දේශනා කොට වදාලා. ඒ මහා කල්ප 8ක් කියලා. ධර්ම දේශනාවක් කරන්න කියලා දැහත් වට්ටියකින් ආරාධනා කරහම ලැබෙන ආනිසංසය මහා කල්ප 8යි. මේ මහා කල්පය කියලා කියහම අපට ඒක හිතාගන්න බැරි කාලයක්. භාග්‍යවතුන් වහන්සේ කල්ප කීපයක් පැහැදිලි කළා. මහා කල්ප අසංක්‍යකල්ප අන්තහකල්ප ආයුස්කල්ප මේ ආදී වශයෙන් කල්ප රැසක් දේශනා කරලා තියෙනවා. මේ මහා කල්පයේ ඇතුලේ අසංක්‍ය කල්ප හතරකුත් අන්තහකල්ප 256කුත් තියෙන බව දේශනා කරනවා. එහෙමනම් මහා කල්පයක් ඇතුලේ අසංක්‍ය කල්ප හතරයි අන්තහකල්ප 256යි. ඒ කියන්නේ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තහකල්ප 64ක් තියෙනවා. එතකොට 64 ඒවා හතරක එකතුවක් 256යි. එමනම් මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4යි. එක අසංඛ්‍ය කල්පයක අන්තහකල්ප 64යි. නමුත් මේ කල්පවල ආනිසංසය මේ කුඩාම කල්පය තමයි අන්තහකල්පය. එහි ප්‍රමාණයවත් ආයුෂයවත් අපිට සීමා කරලා හිතන්න පුළුවන්කමක් නෑ ඒ තරම් අසීමාන්තික කාලයක්. අන්තකල්පයක ආයුෂ කොච්චරද කියලා අභිධර්ම පිටකයට ලියවුණ අට්ට කතාවේ පැහැදිලි කරනවා. අට්ට කතාවට අනුව අන්තකල්පයක ආයුෂ අපට කතා කරන්න වෙන්නේ ඉලක්කම් ගණනින් පමණයි. මේ කාරණාවෙන් තව සාධකයක් පැහැදිලි වෙනවා. දැන් අපි ජීවත් වෙන ලෝකේ අපි හිතන්නේ ඊටාම දියුණුයි කියලා. දියුණුවේ පරතරට ආපු ලෝකයක අපි ජීවත් වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. හැම පැත්තෙම දියුණුවේ කෙරවලට ඇවිල්ලා. හැබැයි අතීතය ගැන යම් කෙනෙක් විමසනවා නම් ධර්මයට සහ අට කතාවට අනුව අද ලෝකයේ පවතින්නේ කොයි වාගේ තැනකද අද ලෝකයේ පවතින්නේ ඊටාම ලදරු මට්ටමක කියලා කියවොත් වැරදි නෑ. ඒ මොකද එහෙම කියන්නේ කියන එකට එක සාධකයක් මේ කල්ප කතාවේ පැහැදිලි වෙනවා. අතීතයේ අයගේ දැනුමයි අපේ දැනුමයි දෙකේ වෙනස. අපි මේ ඊටාම දියුණුවයි සම්මත යුගයේ අපි ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කම. මොකක්ද අපි පාවිච්චි කරන ලොකුම ඉලක්කම? අද ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කමට කියන්නේ කෝටි ලක්ෂයයි කියලා. ඒක අද හැටියට කියන්නේ කොහොමද? ට්‍රිලියන 1යි. කෝටි ලක්ෂයයි නැත්තම් ට්‍රිලියන 1යි. ට්‍රිලියනෙන් එහාට ගණන් කරන්න අපි දන්නේ ට්‍රිලියනේ ලියන්න ඉලක්කම් කීයක් පාවිච්චි කරනවද? 1.12යි. කවුරු හරි ඕකට බින්දු 13ක් එකතු කරලා කියන්න කීවොත් අද ලෝකේ ඉන්න කිසිම ගණිතඥයෙක් ඒ ගණන කියවයිද? කවුරුවත් කියවන්නේ අතීතයේ අය ගණන් කරපු ඉලක්කමට මොකද්ද කීවේ? ඒගොල්ලෝ ගණන් කරපු අන්තිම ඉලක්කමට කීවේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය ලියන්න ඉලක්කම් කීයක් පාවිච්චි කළාද? අසංඛ්‍ය ලියන්න පාවිච්චි කරපු ඉලක්කම් ගාන එකයි බින්දු එකසිය හතලිහැයි. අපට දහතුනක් කියවන්න බෑ. නමුත් මේගොල්ලු ගණන් කරලා තියෙනවා එකයි බින්දු එකසිය හතලිහෙට. එහෙමනම් අන්තහකල්පයක තියෙන ආවිෂය. අසංක්‍ය අසූහය ලක්ෂ හතලිස්දාහක් කියල කියනවා. මනුස්ස වර්ෂය එකයි බින්දු එකසිය හතලිහේ ඒවා අසූහය ලක්ෂ හතලිස් දාහක් තියෙනවා කියලා අට්ටකතාවේ පැහැදිලි කරනවා එක අන්තහකල්පයකට මනුෂ්‍ය වර්ෂ. එහෙමනම් එවන් අන්තහකල්ප කීයක් තියෙනවද මහා කල්පය ඇතුළේ දෙසිය පනස් හයක්. දැහැත්වට්ටියක් දීල ස්වාමීනී තතාගත සී සද්ධර්මයෙන් බිඳක් අපට දේශනා කරන්න කියලා ආරාධනාවක් කරාම එවන් මහාකල්ප අටකට ආනිසංස ලැබෙනව කියලා දේශනා කරනවා. ඒ නිසයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ලෝකේ ධර්ම දානේ පරාජය කරන්න පුළුවන් තරම් අනුසස් ලැබෙන වෙනත් එකදු දානයක්වත් නැහැ කියලා දේශනා කළේ නිසයි බණ අහන අයට දැන් ධර්ම දේශනාවට දායකත්වයේ දක්වමින් ආරාධනා කරමින් මේ පින්නතුන් ආරාධනාවේ කුසලයේ ලැබුවා එතකොට මේ සෑහෙන පිරිසක් එකතු කරගත්ත තමන්ගේ කල්්‍යාන මිත්‍ර ඥාතිමි හිතවතුන්. සද්ධර්මශ්‍රවනය කරන්න එන්ඩ. මේ දේශනාව මේ රූපවාහිනී මාධ්‍යයෙන් විසුරුවා හරිනවා. ලංකාවාසී ලෝකවාසී බනාහන්ඩ කැමති සැදැහැවත් ඕනම පුද්ගලයකුට බාධාවකින් තොරව සද්ධර්මශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ කවුරු කොහොම කොතන ඉඳලා බණ ඇහුවත් ඒ අයට කොච්චර ආනිසංස ලැබෙනවද මහාකල්ප නමයයි. අපිට අටයි. අපි නිසා වැඩි පිරිසකට ලොකු යහපතක් සලසන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. මහාකල්ප නමයයි. හැබැයි මහාකල්ප නමයක ආනිසංස ලබන එක දැහැත්වට්ටියක් දෙනව තරම් ලේසි නෑ. මහත් වූ බලාපොරොත්තුවකින් බණහන්ඩ ඕනෑ. ඒ බලාපොරොත්තුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනීවරණ සූත්‍රයේ. බණ අහන්න වාඩි වෙන හැම කෙනෙක්ම උතුම් මහත් බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ. මොකද්ද බලාපොරොත්තුව? මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ගුණධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් බණ අහන්න ඕනේ. මේ චේතනාව පෙරදරි කරගත් අය ආකාර පහකින් බණ අහන්න ඕනේ. සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්ධා කියන මෙන්න මේ කාරණා පහ යටතේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සුතා හොඳට බණ අහන්න ඕන කියලා දේශනා කරනවා. සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම බණ අහන්න ඕනේ. මේ බණ අහන්න නැතුව නම් බලාපොරොත්තු වෙන විමුක්තිය හොයන්න කොහොමවත්ම බෑ. බණ අහන්නම වෙනවා. අපි විතරක් නෙමෙයි. රහතන් වහන්සේලාත් බණ ඇහුවනේ. උන්වහන්සේලාත් බණ ඇහුවනම් අපි බණ අහන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ කාගේද මේ ධර්මය? මේක හොයාගත්තේ බුදු පියාණන් වහන්සේ. අපේ වචන ධර්මය වෙන්නේ නැහනේ. යම් දවසක බුදු පියාණන් වහන්සේට බෝධි මූලයේදී උන්වහන්සේගේ ඥානය තුල යමක් පරිවර්තනය වුණා නම් ඒකට තමයි තථාගත ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. එහෙමනම් ඒ ධර්මයේ උපත උන්වහන්සේ ළඟ ධර්ම ස්වාමී උන්වහන්සේ ධර්ම ඊශ්වර උන්වහන්සේ මේ ධර්මයේ උපත දුන්න මහෝත්තමයාණන් වහන්සේත් බණ ඇහුවා. ඉතින් අපි ගැන මුකුත් කියන්න ඕනේ උන්වහන්සේත් බණ ඇහුවනම් අපි බණ අහන්න ඕනේ කියන එක අමුතුවෙන් විස්තර කළ යුතුයම නැහැ. එක තැනක බුදු පියාණන් වහන්සේ බණ අහනවා දවල් දෙකට දෙකහමාරට විතර උන්වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගන්නෙ. උන්වහන්සේ බණ අහන බව දේශනාව කරන ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව විවර කරන්නේ කොයි වෙලාවේද? අද දවල් දෙකට දෙකහමාරට විතර ධර්ම දේශනාව පටන් ගන්නෙ. දේශනාව විවර කරන්නේ පහුවදා උදේ. බුදු පියාණන් වහන්සේ අර දෙකට විතර පටන් ගත්ත ගමන් පහවදා එළි වෙනකන් හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ආනන්ද හාමුදුරුව තුන් වතාවක් විතර ඇවිල්ලා කතා කරනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සේට මහන්සි සෑහෙන වෙලාවක් හිටගෙන ටිකක් වැඩඳ ඊළඟට ඇවිල්ලා කතා කරනවා ස්වාමීනි දැන් සැතපෙන වෙලාවයි ස්වාමීනි දැන් සක්මන් කරන වෙලාවයි ස්වාමීනි මේක විවේක ගන්න වෙලාවයි ආනන්ද හාමුදුරන්ට හරි දුක බුදුරජාණන් වහන්සේ හිටගෙන නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට විවිධ පිළිතුරු සපයමින් පහෝදා එළි වෙනකම්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එළි වුණාට පස්සේ මේ දේශනාව කරන්නේ නන්දක මහරහතන් වහන්සේ. කතා කරලා කියනවා ආයුෂ්මත් නන්දක ආශ්චර්යයි. බොහොම සන්තෝසයි. ඔබේ දේශනාව ඊටාම ශ්‍රේෂ්ඨයි මිහිරි නන්දක කියලා කියනවා. නන්දක ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ අහනවා තථාගතයන් වහන්සේ කොයි වෙලාවේද බණ අහන්න පටන් ගත්තේ නන්දක දේශනාව පටන් ගන්නකොට මම මෙතන ඉවර වෙනකොටත් නන්දක මම මෙතන පැය ගාණක් නන්දක මම හිටගෙන මගේ පිට ටිකක් රිදෙනවා ඒ නිසා කියලා මතක් කරනවා බුදු පියාණන් වහන්සේත් බණ ඇහුවා සුතා හොඳට බණ අහන්න කියලා දේශනා කරනවා සමහර අයට බණ අහන්න බෑ අපි දැකලා තියෙනවනේ. සමහර අය වනහඬ වාඩි වෙච්ච තැන ඉඳලා මොකද කරන්නේ? වාඩි වෙච්ච තැන ඉඳලා නිදි. බනහන් නෑ කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නෑ කියන එකයි. ශ්‍රද්ධාව තියෙනවද කියලා හඳුනාගන්න තියෙන පළවෙනි සාධකය තමයි එයා බන අහනවද කියන සාධකය. බන අහන්නේ කියන ශ්‍රද්ධාව නෑ. මේ ශාසනයේ ශ්‍රද්ධාව නැත්තම් කිසි ගමනක් යන්න බෑ. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. සුතා. ඉතින් මේ කාරණාවම පැහැදිලි කරන්න ගියොත් මේ කාල වේලාවම ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි මෙහෙම වචන වශයෙන් විසරක් තේරුම් ගනිමු. දතා කියලා කියන්නේ ධාරණය කරගන්න ඕනේ. අහපු ධර්මයේ මතක තියාගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනෙන් වචනේ කියන්න ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට මනසානුපෙක්කිතා ඒක මනස තුල තැම්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කර කර රස විඳින්න ඕනේ. දිට්ඨියා සුප්පටි විද්ධා තමන් ශ්‍රවණය කරපු ධර්මයට අනුව ලෝකෙ දිහා බලන්න ඕනේ. දෙකට කියනවා සුප්පටි විද්ධා. ධර්මයට අනුව ලෝකය විදර්ශනා කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද මේ විදර්ශනාව කියලා කියන්නේ? අපිට විදර්ශනාව කියපු ගමන් මතක් වෙන්නේ භාවනාව. භාවනා කොටස් දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ ප්‍රධාන වශයෙන් සමත සහ විදර්ශනා. විදර්ශනා කියලා කියන්නේ එතකොට මොකද්ද මේ විදර්ශනාවෙන් බලන්න කීවේ? අපි දර්ශනය කියන්නේ මොකේටද? දැක්ම. දර්ශනය කියලා කියන්නේ දැක්මට. ඉතින් දැක්මට වී කියලා විශේෂණ පදයක් දාලා තියෙනවා. විදර්ශනාව විශේෂ දැක්ම. සාමාන්‍යයෙන් අපි දකින දෙයක් දිහා බලන විදිහට වඩා ඒක දිහා විශේෂයෙන් බලන්න කියලා දේශනා කළා. විශේෂයෙන් බලන්නේ දකින්න එක දිහා. ඒක කොටස් කරලා බලන්න, ඒක කැබලි කරලා බලන්න, ඒකේ ඇතුළ දිහා බලන්න. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට තමයි ලෝකේ යථාර්ථය මොකද්ද කියලා වැටහෙන්න පටන් ගන්න. එමුනම් මේ කාරණා පහට අනුව ධර්ම ශ්‍රවණය කරපු කෙනාට තමයි මහා කල්ප 9 කානිසංස ලැබෙන්නේ. මේ පරිලෝකීය පුවයට පින් අනුමෝදන් කළොත් මහා කල්ප එකකට ආනිසංස ලැබෙනවා පින් බලාපොරොත්තු තැනක ඉපදිලා හිටියොත් විතරක්. එහෙම නැත්නම් පින් ලැබෙන්නේ කෙසේ වෙතත් අපිට තේරෙනවා ආරාධනා කරාම මහා කල්ප 8යි ශ්‍රවණය කරාම මහා කල්ප 9යි මිය පරලෝ ගියපු අයට පින් ගන්න පුළුවන් තැනක හිටියොත් විතරක් එකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ජීවත් වෙලා ඉන්න කාලේ පින් කරගමු. මැරිලා ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැනක ඉපදෙයිද දන්නෙත් නැහැ. අපිට ජීවත් වෙලා ඉන්න අය පින් දෙයිද දන්නේත් නැහැ. දුන්නත් ලැබෙන්නේ මහා කල්ප එකයි. ඊට වඩා මෙහෙදි කරගන්න පුළුවන් මහ ගොඩක්. හැමෝම අතපසු නොකර ජීවිතේ ගෙවිලා ඉවර වෙන්න කලින් කුසල් රැස් කරගන්න එක නම් බොහොම වටිනවා. ධර්ම දේශනාවට ආරාධනා කරපු මෑණියන් පියාණන් ඇතුළේ පවුලේ අයත් මේ වෙලාවේ සද්ධර්ම ශ්‍රවණය කරනවා. එහෙමනම් ඒ අයටත් ශ්‍රවණානිසංසය වෙනම ලැබෙනවා. ආරාධනාවේ ආනිසංසය වෙනම ලැබෙනවා. එහෙනම් එතන 8යි 9යි. ඒගොල්ලන්ට ලැබෙන කුසලයේ කොච්චරද? මහා කල්ප 17ක් තරම් විශාලයි. ඒ නිසා ඒ තරම් ශ්‍රේෂ්ඨ කුසලයක් අත්පත් කරගන්න සූදානම් වෙන මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමේ සහ දානය කිරීමේ වැදගත්කමයි මේ කෙටියෙන් පැහැදිලි කළේ. ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න අරමුණු කර කාරණා කීපයක් තියෙනවා. නමුත් ඒ කාරණා කීපේ හරි ගැඹුරුයි සහ හරි දිගට විස්තර කළ යුතුයි මනාව තේරුම් ගන්න. කාල වේලාවට අනුව අපි කාරණා එකක් හෝ විස්තර කරන්න උත්සාහ කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එක අවස්ථාවක මහණෙනි මගේ ශාසනයේ අන්තර්දාන පහක් තියෙනවා කියලා. ශාසනය මේ ලෝකෙන් තුරන් වෙන ආකාර පහක් තියෙනවා කියලා දේශනා කළා. පළවෙනි අන්තර්ධානය තමයි අධිගම අන්තර්ධානය. මගඵල ලැබීම අතුරුදහන් වෙන්නේ කොයි කාලෙටද කියලා දේශනා කළා. දෙවෙනි අන්තර්ධානය ධර්මය අතුරුදහන් වීම ශාසනයේ දෙවෙනි අන්තර්ධානයයි. තුන්වෙනි අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධානය. හතරවෙනි අන්තර්ධානය අරිහත් දජයේ අන්තර්ධානය. පස්වෙනි අන්තර්ධානයේ ਸਰවඥ ධාතුන් වහන්සේගේ අතුරුදහන් වීමයි. මේ තමයි ශාසනයේ අන්තර්දාන පහ. ਸਰවඥ ධාතුන් වහන්සේ යම් දවසක අතුරුදහන් වුණා නම් එදාට විශ්ව ධාතුවෙන් සදහටම සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පළවෙනි අන්තර්දානයේ හැටියට අපි සිහිපත් කළේ අධිගම අන්තර්දානයයි. අධිගම අන්තර්දානය පිළිබඳව කරුණු දෙසැම්බර් මාසේ 28 වෙනිදා පැවැත්වුණ ධර්මදේශනාවේදී අපි සාකච්ඡා කළා. ඒ නිසා අද ඒ මාතෘකාවෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණා ඊතුරු කරුණු ටික. කාලයේ තියෙන හැටියට සාකච්ඡා කරමු. ඊතුරු වුණොත් තව කරුණක් දෙකක් ඒක ආය ධර්මදේශනාවකදී හරි නිමා කරන්න ඉඩ තියලා. එහෙමනම් ශාසනයේ දෙවෙනි අන්තර දාණය දෙවෙනි අන්තර්ධානය තමයි ධර්මයේ අන්තර්ධානය. තථාගත බුදු වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය. සම්මා සම්බුද්ධත්වයේ සොයා පැමිණියා කියලා කියන්නේ ධර්මයේ සොයා ගන්න උත්සාහ දරපු එකයි. මේ ලෝකේ ධර්මය කියලා කියවේ මොකීටද? ස්වභාව ධර්මයට. බුදු පියාණන් වහන්සේ අවබෝධ කළේ සොයාගත්තේ මේ ස්වභාව ධර්මයේ න්‍යාය මොකක්ද කියලා. ලෝකයේ සියලුම දෙනාට ඉහළින් ක්‍රියාත්මක වෙනවා ස්වභාව ධර්මයේ න්‍යාය. ඒක අපි උදාහරණයකින් සාකච්ඡා කළොත් මේ ලෝකයේ උපදින සත්වයා සිදු කරන කුසල් සහ අකුසල් මේ දෙකම විපාක දෙනවා. මේ විපාක දීම කාගේ නියමයක් අනුව සිද්ධ වෙන දෙයක්ද? පුද්ගල නියමයක් නැහැ. මේක විනිශ්චය කරන්න විනිසුරුවෙකුත් නැහැ. ඒ නිසා තමයි සංසාරේ මේ තරම් භයානක. ස්වභාව ධර්මය අපි සිද්ධ කරගන්නා වූ වැරදි වලට ඒ වැරද්දේ ප්‍රමාණයට දඬුවම් දෙනවා. බුදු පියාණන් වහන්සේ මොකද්ද බුද්ධත්වයේ ලබාගෙන ධර්මාවබෝධය කරලා කළේ? මේ න්‍යාය ධර්මයේ ක්‍රියාත්මක වෙන ආකාරයයි බුදු පියාණන් වහන්සේ හෙව්වේ. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ? මොන මොන දේවල් කරපු අයට මොන මොන විදිහටද ඒක විපාක දෙන්නේ? ඒ තමයි ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේ හෙව්වේ. උන්වහන්සේට අපි කියනවා මහා කාරුණික කියලා. ලෝක සත්වයා සතර අපායේ විඳින අනන්ත අප්‍රමාණ දුක දැකලා මේ අය මේ දුක් විඳින්නේ මොනව නිසාද කියන එක සොයන්නයි වෑයම් කළේ. ඒක හොයාගෙන ලෝක සත්වයා පිළිබඳව අනන්ත අප්‍රමාණ දයා කරුණා මෛත්‍රියෙන් යුක්තව දේශනා කළා මෙය කළොත් මේකයි විපාකය මෙහෙම කළොත් මේ විදිහයි විපාකය ඒ විපාක දෙන ආකාරය හෙව්වා හොයලා කීවා මේ දේවල් කරන්න එපා මේ දේවල් කරන්න ඉතින් උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරපු අය සැනසුණා ඒ මගෙන් පිටපණපු අය වෙනසුනා කියන වචනේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අපට යන්න ගමනක් තියෙනවා. මොකද්ද ඒ ගමන? ඒක අති භයානක කටුක ගමනක්. ඒක තමයි සංසාර ගමන. මේ සංසාර ගමන යන්න බුදු වහන්සේ අපිට පාරක් පෙන්වුවා. දුක් කරදර වේදනාවල් ජයගෙන යන්න උන්වහන්සේ හොඳ පාරක් පෙන්වුවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි අපි සියලු දෙනාම ඒ මාර්ගයට කටු ගහලා පිට පැනලා කැලෑවට පැනලා ගමන යනවා. ඉතින් කැලෑව යනකොට පාරේ යනවට වඩා කොහොමත් අමාරුයි. කටුත් ඇනෙනවා, උලුත් ඇනෙනවා, ගලුත් ඇනෙනවා, මුලුත් ඇනෙනවා. අපමණ දුක් වේදනා විඳගෙන තමයි කැලෑවේ යන්න ඕනේ. එහෙමනම් අපේ ජීවිතයේ මේ දුක උන්වහන්සේගේ මාර්ගයෙන් පිට ගමන් කරන නිසා බුදු පියාණන් වහන්සේ සොයාගත් මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි මේ සියල්ල අන්තර්ගත වුණේ උන්වහන්සේ සොයාගත් ධර්මයේ තුනයි. ඒ ධර්මය තෙවලා දහම නැත්තම් ත්‍රිපිටක ධර්මය කියලා අපි සඳහන් කරනවා කොටස් තුනකට පසු කාලීනව වෙන් වෙච්ච නිසා. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. මේ වාගේ පිටක තුනකට බෙදුණා මේ ධර්මය. එහෙමනම් ධර්මයේ ගැඹුරුම හරිය තියෙන්නේ කොයි කොටසේද? ධර්මයේ ගැඹුරුම කොටස තියෙන්නේ අභිධර්ම පිටකයේ. අභිධර්ම පිටකයෙන් උගන්වන්නේ නාම ධර්ම සහ රූප ධර්ම පිළිබඳව. නාම රූප පිළිබඳව තමයි අභිධර්ම පිටකයේ උගන්වන්නේ. එහෙමනම් මේ ධර්මය අතුරු දහන් වෙනකොට ලෝකෙන් ඉස්සරලාම අතුරුදහන් වෙන්නේ අභිධර්ම අට කතාවයි. ලෝකෙන් මුලින්ම අතුරුදහන් වෙන්නේ අට කතාව. ඒ කියන්නේ ධර්මයේ විස්තර කරලා මහරහතන් වහන්සේලා ලියපු අටුවාව. අටුවාව අතුරුදහන් වෙනවා. අටුවාව අතුරුදහන් වුණා කියලා කියන්නේ ධර්මයේ විශාල කොටසක් අතුරුදහන් වුණා කියන එකයි. දෙවණියට අතුරුදහන් වෙනවා අභිධර්ම පිටකය. අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතක් තියෙනවා. ඉස්සරලාම අතුරුදහන් වෙන්නේ අන්තිම ප්‍රකරණය. අන්තිම ප්‍රකරණයේ අතුරුදහන් වෙන්න හේතුව පළවෙනි ප්‍රකරණයට වඩා අන්තිම ප්‍රකරණය ඊටාම ගැඹුරුයි. ඉස්සරලාම අතුරුදහන් වෙන්නේ ගැඹුරු ධර්මයයි. එහෙනම් ඉස්සරලාම අතුරුදහන් වෙනවා ප ဋ ාණ ප්‍රකරණය. ඊළඟට අතුරුදහන් වෙනවා යමක කියන ප්‍රකරණය. මුලින්ම ප ဋ ාණ ප්‍රකරණයේ අතුරුදහන් වෙනවා. තවත් සෑහෙන කාලයක් ගත වෙනකොට යමක ප්‍රකරණයේ අතුරුදහන් වෙනවා. ඊළඟට අතුරුදහන් වෙනවා පුද්ගල පඤ්ඤප්ති කියන කොටස. ඊළඟට අතුරුදහන් වෙනවා ධාතු කතා කියන කොටස. ඊළඟට අතුරුදහන් වෙනවා කතාවත්තු කියන කොටස. ඊළඟට අතුරුදහන් වෙනවා විභංග ප්‍රකරණය. අන්තිමට අතුරුදහන් වෙනවා ධම්ම සංගණී ප්‍රකරණය. මේ ටික අතුරුදහන් වුණාම අභිධර්ම පිටකේ අතුරුදහන් වෙලා ඉවරයි. එතකොට දැන් ලෝකේ තියෙන්නේ විනය සහ සූත්‍ර කියන කොටස් දෙක විතරයි අට කතාවක් නැහැ. ඊළඟට කෙමෙන් කෙමෙන් අතුරුදහන් වන්න පටන් ගන්නවා මේ සූත්‍ර කියන කොටස. මහා වේදල්ල චූල වේදල්ල ආදී ඊටාම ගැඹුරු සහ ඊටා දීර්ඝ සූත්‍ර අතිශයින්ම වටිනා සූත්‍ර දේශනා එහෙනම් ඉස්සරලාම සූත්‍ර ධර්මයේ අතුරු දහන් වෙන්න පටන් ගන්නවා මේ වේදල්ල ආදී ගැඹුරු සූත්‍ර අතුරු දහන් වෙමින් ඇවිල්ලා ඇවිල්ලා සංයුක්ත නිකාය අංගුත්තර නිකාය වාගේ ඊටා කෙටි සූත්‍ර දක්වලා තියෙන පිටකයන් අතුරු දහන් වෙලා යනවා අන්තිමට අතුරු දහන් වෙන්නේ විනය පිටකය විනය පිටකයේ අතුරු දහන් වුණාම ධර්මය ලෝකෙන් අතුරු දහන් වෙලා ඊළඟට අතුරුදහන් වෙනවා ප්‍රතිපත්ති පූර්ණය. මොකද්ද මේ ප්‍රතිපත්ති පූර්ණය කියලා කියන්නේ? මේ ප්‍රතිපත්ති පූර්ණය ගැන සඳහන් කරනකොට ගිහි අය ගැන නෙවෙයි සඳහන් කරන්නේ. පැවිදි අය ගැන. උපසම්පදා භික්ෂූන් වහන්සේලා තමන්ගේ සීලය නිසියාකාරයෙන් ආරක්ෂා නොකිරීම පිළිබඳව තමයි ප්‍රතිපත්ති අන්තර්ධානය කියලා කියන්නේ. ඉතින් මේ කාලේ වෙනකොට මිනිස්සු ගාවත් ಗುಣධර්ම බොහෝම හීනයි. ඒ විදිහටම තමයි ලෝකේ ගමන් කරන්නේ. උපසම්පදා භික්ෂූන් වහන්සේට ආරක්ෂා කරන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂාපද සියල්ල සියල්ල කොච්චරක් වෙනවා වෙයිද? අපි යහලා නැද්ද උපසම්පදා භික්ෂූකට ආරක්ෂා කරන්න තියෙන ශික්ෂාපද ප්‍රමාණය? ගිහි අයට කොච්චරද? නිති පන්සිල් සිල්පද පහයි. නිතරම හැබැයි ආරක්ෂා කරන්න කිව්වා මේ. හිතෙන හිතෙන වෙලාවට යම් විශේෂ තැනකට ගියහම විතරක් සමාදන් වෙන්න කියලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ 24 පැයේම මුළු ජීවිත කාලෙම මේක රකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පෝය දවසට වගේ අටසෙල්, නිති පන්සෙල්, පෝය අටසෙල්. නමුත් උපසම්පදා භික්ෂූන් වහන්සේට නිති ආරක්ෂා කරන්න කියාපු සීලය විනය පිටකයේ සඳහන් කරනවා මේ සීලය කොච්චර ප්‍රමාණයක්ද කියලා 9180 කෝටි 50 ලක්ෂ 36000යි මේ සිල්පද මතකද ගන්න 9180 කෝටි 50 ලක්ෂ 36000යි පන්සිල් පද පහවත් රැකගන්න බැරි කොට අපිට මේක කෙසේනම් රකින්නද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේක මහරහතන් වහන්සේ නමකටවත් රකින්න බෑ කියලා මහරහතන් වහන්සේටත් ඇවැත් වෙනවා එතකොට මාර්ගඵල ලබාපු නැති පුතජන භික්ෂුව ගැන මුකුත්ම කතා කරන්න අවශ්‍ය නැහැ ඊළඟට අපේ අය අහලා තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා භික්ෂූන් වහන්සේට දේශනා කළා බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම ආරක්ෂා කරන්න මේ සියල්ලම ආරක්ෂා කරන්න ඕනේ. විනය දන්නේ නැති භික්ෂුවට රකින්න තියෙන සිල්පද ගාන ඊටාම අඩුයි. ඉතින් රකින්න එයා දන්නේ නේ. විනය දන්න භික්ෂුවට තමයි මේ සියලු සිල්පද. ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා භික්ෂූන් වහන්සේට ආරක්ෂා කරන්න සිල්පද 220ක්. තව කෙනෙක් මේක අහලා කියන්න පුළුවන් නෑ 227යි කියලා. තව හතක් තියෙනවා. ඒකට කියන්නේ අධිකරණ සමත කියලා. මේ භික්ෂූන් වහන්සේලා අතර යම් යම් ගැටලු ඇති වෙච්චාම විසඳන ක්‍රමය අධිකරණය ඒ පිළිබඳව දේශනා කරපු කාරණා හත තමයි ඒ ටික. ඒ ටිකත් ප්‍රතිමෝක්ෂය තියෙනවා. ඒකත් එකතු වුණාම නම් 227යි. නමුත් අධිකරණ සමත අතහැරලා ආරක්ෂා කරන්න තියෙන විනය ශික්ෂාපද 220යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ 220න් ගරුකාපත්ති සහ ලහුකාපත්ති කියලා දෙකක් තියෙනවා. ගරුකාපත්ති කියලා කියන්නේ ඊටා බලවත් වැරදි වලට. ලහුකාපත්ති කියලා කියන්නේ වැරදක් වුණහම තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමීනි මට මේ වාගේ ඇවතක් වුණා. ඇවත කියන වචනේ තේරුම තමයි වරද කියන එක. එහෙනම් ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මං අතින් මේ වාගේ වරද්දක් වුණා. ඒක මට නිවැරදි කරගන්න ඕනේ. ඒක උපසම්පදා භික්ෂුවකට පමණයි කියලා නිවැරදි වෙන්න පුළුවන්. කියලා විනය තියෙනවා ඇවැත් දේශනවා කියලා ඇවැත් දේශනා කරනවා ආපත්‍ති. කියන්නේ තමන් අතින් වෙච්ච සියලුම වැරදි තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ කියාපානවා. ඒක උන්වහන්සේ බාර ගන්නවා. ඊට පස්සේ දෙන්නම ආපත්‍ති දේශනා කරගත්තට පස්සේ ආපහු දෙන්නම පිරිසිදු වෙනවා. වැරද්ද ප්‍රකාශ කරලා පිරිසිදු වෙනවා. ඒවට කියනවා ලහුකාපත්‍ති. ඒකට උදාහරණයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි සමහර ගස්වල දලු කඩනවා. මල් ගස් එහෙම අදහම ලස්සනට වැවෙන්න ඕන නිසා අපි දලු කඩහම එතනින් අතු ගොඩක් එනවනේ. අන්න ඒ වාගේ මේ ලහුකාපත්තියක් වුණහම ඒක අය පිරිසිදු කරන්න පුළුවන්. නමුත් ගරුකාපත්තියක් වුණහම ගරුකාපත්ති වුණහම පිරිසිදු වෙන්න හරි අමාරුයි. ගරුකාපත්ති පරාජිකා කියලා ශික්ෂාපද හතරක් තියෙනවා සංගාදිශේෂ කියලා ශික්ෂාපද 13ක් තියෙනවා. එමනම් ගරුකාපත්ති කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර වගේ ඇවැත් දෙසීමෙන් පිරිසිදු වෙන්න බැරි දේවල්. මෙතන තියෙනවා සංඝාදිශේෂ කියලා 13ක්. යම් ස්වාමින් වහන්සේ නමකට මේකට ගොදුරු වෙන්නේ උපසම්පදා භික්ෂුව. සංඝාදිශේෂයක් සිදු වුණා නම් අරුණ නැගෙන්න කලින් ඒ කියන්නේ හිරු පායන්න කලින් තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේට ඒ කාරණාව ආරෝචනය කරන්න ඕනේ. උන්වහන්සේට මතක් කරලා ඇවැත් දේශනා කරගන්න අවශ්‍යයි. එහෙම ඇවැත් දේශනා කරගෙන තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේලා 6 නමක් ඉන්න තැනක මානත පුරනවා කියලා වතක් තියෙනවා. මේ වත 6 දවසක් පුරන්න ඕනේ. වත් පිරීමෙන් පස්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා 21 නමක් එකතු වෙලා අබ්බාන කියන විනය කර්මයක් කරනවා. මේ විනය කර්මයෙන් පස්සේ තමයි උන්වහන්සේට අර සංගාදිශේෂයෙන් පිරිසිදු වෙන්න පුළුවන්. අර වගේ බොහොම පහසුවෙන් තව එක නමකට ආරෝචනය කරලා පිරිසිදු වෙන්න පුළුවන්කමක් නැහැ. මේ වාගේ දිගට මේ කරුණු ගෙනහිල්ලා තියෙන්නේ උන්වහන්සේලාගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කරන්නමයි. අනිත් එක මානතපුරණ කාලේ ඒ විහාරස්ථානයේට නැත්තම් ආරණ්‍යයට තවත් ස්වාමින් වහන්සේලා පිටින් පැමිණෙනවා නම් උපසම්පදා අය. ඒ පැමිණෙන පැමිණෙන ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න ඕනේ ස්වාමීනි මං අතින් මේ වාගේ වරදක් වෙලා මං මානතක් පුරනවා. පැමිණිලා යන එකදු භික්ෂූන් වහන්සේ නමකට හෝ ඒක ප්‍රකාශ නොකළොත් නැවත මුල ඉඳලා මේක පුරන්න සිද්ධ වෙනවා. තරම් ටිකක් දඬුවම දඬුවම සැරයි. ඊළඟට තියෙනවා තව හතරක්. ඒ තමයි විශේෂ කාරණා හතර. ඒක තමයි උපසම්පදාවේ ජීවය. බුදු පියාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ. මේ කාරණා හතර තමයි උපසම්පදාවේ ජීවය. දැන් මතකයි මුලින් තිබ්බ සිල්පද ගන්න. 9180 කෝටි 50 ලක්ෂ 36000යි. ඊළඟට ප්‍රාතිමෝක්ෂයට ඇවිල්ලා 220යි. දැන් මේ සියල්ලෙම උපසම්පදාවේ ජීවය හැටියට දේශනා කළේ කරුණු හතරයි. හැබැයි මුලින්ම ලහුකාපත්තියේදී නම් ඇවැද්දසල පිරිසුදු වෙන්න පුළුවන්. ඊළඟ ගරුකාපත්තියේදී අබ්බාන විනය කර්මයක් කරලා පිරිසුදු වෙන්න පුළුවන් අන්තිමට. නමුත් පරාජිකා කියන හතරෙදී කිසිම පිරිසුදු කිරීමක් කරන්න බෑ. අතනදී සඳහන් කළා දලු දාන ගහක දැල්ල කැඩුවා වගේ කියලා. හැබැයි පරාජිකා හතර ගාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් භික්ෂුවක් පරාජිකාවකට ලක් වුණොත් තල් ගහක පොල් ගහක කරටිය කැඩුනා වගේ කියලා. තල් ගස් පොල් ගස් කරටි කැඩුනහම අයලියලා නැහනේ. එහෙමනම් පරාජිකාවටපත් වුණා කියලා කියන්නේ ශාසනෙන් පැවිදි භාවය උපසම්පදා භික්ෂුත්වයේ අතුරුදන් වෙනවා. තාම ශ්‍රමණ ලිංගය විතරක් තියෙනවා. තාම ඔහු භික්ෂුවක්. නමුත් උපසම්පදාව උපසම්පදාව නැහැ. එක්කෝ ඒ භික්ෂුව සිවුරු හැර යා යුතුයි. එහෙම නැත්නම් සාමණේර ස්වාමින් වහන්සේ නමක් හැටියට ආය පැවිදි ජීවිතය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි නැවත උපසම්පදාව ලබන්න ඒ ජීවිතේ කවර කවුම දායකවත් එයාට බැරුව යනවා. විශේෂ කාරණා හතරක්. දන්නව නේද ඒ කරුණු? මේව දැනගන්න ඕන ගිහි අය. අද සාමාන්‍යයෙන් නවීන භික්ෂූන් වහන්සේ විනය අතින් හරීම දුප්පත්. ඒ විනය අතින් දුප්පත් කියලා කියන්නේ මේ විනය පිළිබඳව තියෙන අවබෝධය බොහොම අඩුයි. ඒකයි විනය අතින් දුප්පත් කියලා කිව්වේ. විවිධ විදිහට අද සකස් වෙලා තියෙන අධ්‍යාපන රටාවේ ඉඳලා විනය උගන්වන වැඩපිළිවෙලක් තියෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් බුදු පියාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කෝක නැතත් විනය ඉගෙන ගන්න ඕනේ ඉස්සරලා. හැම භික්ෂුවක්ම මනාව විනය දැනගන්න ඕනේ. දැන් මම සඳහන් කළා භික්ෂූන් වහන්සේ විශේෂයෙන් නවීන වර්තමාන භික්ෂූන් වහන්සේ සියලු දෙනා නෙමෙයි. නමුත් වැඩි පිරිසක් විනයාතින් දුප්පත් කියලා. උන්වහන්සේලා ඒක නොදැනගන්න පළවෙනි සාධකයක් බවට පත් වෙන්නේ මොකද්ද? ශ්‍රාවක නැත්තම් දායක ජනතාව විනය නොදන්නාකම. මොකද තමන්ගේ දායකයා තමන්ගේ ශ්‍රාවකයා විනය ගැන දන්නවනම් ඒ අයට විනය ආරක්ෂා කරන්න වෙනවා. අපේ දායකයෝ මේක දන්නවා. ඒ නිසා අපි විනය රකින්න ඕනේ. අනිවාර්යෙන් ගිහි ජනතාව භික්ෂු විනය යම් ප්‍රමාණයක් හරි දැනගන්න ඕනේ. මේක ධර්මයේම තියෙනවා. එහෙමනම් අපිත් නොදන්නාකම එතෙන්ට හේතුවක්. අපිත් නොදන්න නිසා උන්වහන්සේලාත් නොදන්න නිසා අපි දන්නම නැතුව අපි දෙගොල්ලම යන්න පටන් ගන්නවා කැලෑ පාරක. ඒ නිසා යා යුතු මග අපි දෙගොල්ලටම අපි දෙගොල්ලටම වරදින්න පටන් ගන්නවා. අපිත් ඒක දන්නේ නැති නිසා අපි වික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්න බයකුත් නැතුව යනවා. භික්ෂුව ආශ්‍රය කරන එක හරි භයානක වැඩක් එක පැත්තකින්. එක පැත්තකින් නම් සංසාර විමුක්තියට හේතු වෙනවා. අනික් පැත්තෙන් සංසාර දුගතියටත් ඒ විදිහටම පාර කැපෙනවා. බුදුරජාණන් වහන්සේ කෝසල සංයුක්තයේ ඒක දේශනා කළා. රජ්ජුරුවන්ගේ පුතා පුංචි වුණාට පුංචි කියලා සලකන්න එපා කිව්වා. මොකද එයා දවසක රජ වෙනවා. රජ වෙලා පුංචි කාලේ වෙච්ච අඩුපාඩු වැරදි වලට පරිගන්න පුළුවන්. එතකොට ගින්දර ගින්දර පුංචි කියලා සලකන්න පුළුවන්ද? ලෝකෙම විනාශ කරන්න ගිනි පුපුරක් ඇති. ඊළඟට භික්ෂුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව එහෙමයි. නමුත් මෙතන සඳහන් කරන කාරණාව භික්ෂුව නෙමෙයි. රජ කුමාරයයි, ගිනි පුපුරයි, නයි පැටියයි. ලොකු උනත් පොඩි උනත් ණය ණයමයි. මේ පොඩි පැටියනේ කියලා මේ සාක්කුවේ දාගෙන එහෙම ඉන්න කොහොමවත් බෑ. දෂ්ට කෙරුවොත් නයි විසම තමයි. ඒ වගේ තමයි භික්ෂුව. තාම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ. එහෙම සඳහන් කළේ අද අපි සමහර වෙලාවට කතා කරන්නවත් දන්නේ නැහැ ස්වාමින් වහන්සේත් එක්ක. සමහර අය ඉන්න ඔයා මෙයා කියලා කතා කරන තැනට එනකන් ඇවිල්ලා තියෙනවා. හැබැයි උන්වහන්සේගේ සීලය දැන් අපි ඇහුවා. ඒ මහා සීලයේ ඉන්නවනම් උන්වහන්සේ පිළිබඳව හිතන හිතවිලි මාත්‍රය පවා හිතවිලි මාත්‍රය පවා කුසල්. දැන් මහරහතන් වහන්සේලා පිළිබඳව නම් මේ මහා ගුණ කදම්බ. උන්වහන්සේලා පිළිබඳව හිතපු සිතුවිල්ල එවලම විපාක දීලා තියෙනවා. අපේ අහලා තියෙන සෝරෙය්‍ය සිටුවරයාගේ කතාව. සෝරෙය්‍ය සිටුවරයා නාණ්ඩ යනවා. තරුණ සිටුවරේ කෝටිපතියෙක්. මහා කච්චායන මහරහතන් වහන්සේ පැන්සැනහිලා වඩිනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ රත්තරම් පාටයි. හරිම ලස්සනයි. මේ සෝරෙය්‍ය දැක්කා උන්වහන්සේගේ ඇඟ. දැක්කට පස්සේ සෝරෙය්‍යට මොකද හිතුනේ? සෝරෙය්‍ය සිටුවරයට හිතුණා අනේ මේ ස්වාමින් වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කොච්චර අගේද කියලා. සිතුවිලි මාත්‍රයක් පමණයි සෝරෙය්‍යට දැනෙනවා ශරීරයේ වෙනසක්. එක පාරම වෙනසක් වුණා දැනුණා. මොකද්ද වෙනස කියලා මෙයා බැලුවා. බලනකොට පුරුෂ ලිංග අතුරුදහන් වෙලා ස්ත්‍රී ලිංග පහළ වෙලා. දැන් මේක කියන්න පුළුවන් ඒ කාටවත්. රතාචාර්යයට කිව්වා මට ශරීරකෘත්‍ය කරන්න ඕනේ. රතේ පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න. රතේ නැවැත්තුවා මෙයා ටිකක් ළඟ තිබ්බ වනල හැබට ගියා. ඉස්සර තියෙන්නේ අද වාගේ කැලෑ නෙවෙයිනේ යොදුන් ගණන් ඈත විශාල කැලෑ. සිටුවරයා කාටවත් නොපෙනී කැලෑ මැද්දින් සතපුම් ගානක් ඈතට දීවා. දුවල දුවල දුවල ගිහිල්ලා කැලෑවේ කෙරවල වෙන නගරයකට මතු වුණා. මේ මේක කාටවත් කියාගන්න බැරුව. දැන් හරිම ලස්සන තරුණියක්. එහා නගරේ හිටපු තරුණයෙක් ඇය විවාහ කරගත්තා. ඇයට දැන් අර තරුණයා එක්ක විවාහ වෙච්ච නිසා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. Tamange කුසෙන් බිහි කරලා. හැබැයි දැන් එයා කලින් විවාහ වෙලා හිටපු බව අපිට මතකනේ. මොකද එයා හිතුනේ මේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම්. ඔහුට දාව ඇයට ඉන්නව දරුවෝ දෙන්නෙක්. දැන් අම්මා හැටියට දරුවෝ දෙන්නයි තාත්තා හැටියට දරුවෝ දෙන්නයි. කාටවත් කියන්න බෑ. හැමෝම හිතාගෙන ඉන්නේ සෝරෙය අතුරුදන්. වෙච්ච දෙයක් නෑ. දැන් වසර ගණනක් දරුවෝ දෙන්නෙකුත් බිහි වෙලා කියලා කියන්නේ වසර ගණනක් ගිහිල්ලා. උඩුමහන් තලාවේ එක දවසක් Tamanගේ මාලිගාවේ ඉන්නකොට සිටුවරයෙක් වෙලදාම යනවා. හැබැයි මේ සිටුවරයා සෝරෙය අඳුරනවා. මේ සිටුවරයා තමයි සෝරෙය සිටුවරයාගේ අති සමීපතම මිත්‍රයා. අඳුරගත් අර යන්නේ මගේ මිතුරනේ. ඉක්මනට කෙනෙක් අතේ පණිවිඩයක් යවුවා. අර සිටුවරයට එන්න කියන්න. ගෙදර එක් ඇවිල්ලා හොඳට කණ්ඩ බොණ්ඩ හැම අතින්ම සත්කාර කළා. අර සිටුවරයා අහනවා මට මෙච්චර සලකන්ඩ මං අඳුරනවද කියලා ඇහුවා. ඊට පස්සේ අර තරුණිය ළඟට ඇවිල්ලා ලං වෙලා කියනවා මං මතක නැද්ද? මං ඔබේ මිත්‍රයා. මං තමයි සෝරෙය්‍ය. අර සිටුවරයා අහනවා දෙයියනේ මේ වෙනස මටවත් නොකීවේයි කියලා. මෙච්චර ළඟින් ඉඳලා. මේක උනේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ කීවා. අහවල් දවසේ නාන්න යනකොට මං ස්වාමීන් වහන්සේ නමක් දැක්කා උන්වහන්සේ රත්තරම් පාටයි. මට උන්වහන්සේ දැක්කට පස්සේ මෙහෙම හිතුණා. රත්තරම් පාටයි කියනකොට මර සිටුවරයා දැනගත්තා මේ දැකලා තියෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ. කියනවා මිත්‍රයා අපි දෙන්නටම මහ යහපතක් සැලසිලා අද මේ වෙලාවේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ගමේ ධර්මචාරිකාය වඩිනවා. වහාම ලෑස්ති වෙන්න කියලා ලෑස්ති කරවගෙන එක් කරගෙන ගියා ස්වාමීන් වහන්සේ ගාවට. එක් කරගෙන ගිහිල්ලා කීවා ඇත්තම කාරණාව කියන්න කියලා රහතන් වහන්සේගෙන් සමාව ගන්න. මෙයා ගිහිල්ලා ප්‍රකාශ කළා ස්වාමීනි මට ඔබ වහන්සේ දැකලා මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒත් එක්කම මට මේ වාගේ මහා ලොකු විපතක් වුණා. මට සමාවෙන්ඩ ස්වාමීණි කියලා මෙයා දීර්ඝ විස්තරයක් කරලා සමාවෙල්ලවා. සමාව ලැබෙනවත් එක්කම ආපහු මෙයා පුරුෂ භාවයට පත්වෙනවා. ද මේවා පිළිගණ්ඩ පුළුහන්ද. සාමාන්‍ය කෙනෙකුට මේ සිදුවීම් අපිට විශ්වාසවත් කරන්න බැහරි පුදුමයි. නමුත් මේවා ධර්මයේ තියෙනවා. මෙන්න අපට ධර්මය පිළිබඳව සැකමැතු වෙන තැන්. දැන් මේ වාගේ දේවල් කියවහම සාමාන්‍ය කෙනෙක් අර ධර්මයේ පිළිබඳව තිබිච්ච ධර්ම ගෞරවේ ශ්‍රද්ධාව ඔක්කොම නැති වෙලා මොනවද මේ කියන කතා? මේවා නිකන් සුරංගනා කතා වාගේ දේවල් නේ කියලා හිතෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි තාම ධර්මයේ සරණ ගියේ නෑ වෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් කරපු දේශනා එක අකුර කල්ප මාත්‍රයක් වෙනස් වෙන්නේ නෑ. මේ ධර්මයේ විද්‍යාවත් එක්ක සංසන්දනය කරලා බාර ගන්න පුළුවන්ද? එහෙම කරන්න ගියොත් අපට පැටලෙනවා මිසක් ධර්මයට වැරදුනේ එහෙම නෑ. කිසිසේත්ම මේ දහම විද්‍යාවට ගෝචර නෑ. විද්‍යාවට වඩා හුඟ ඉහළින් තියෙන්නේ මේ දහම. විද්‍යාව කරන ඇතැම් ප්‍රකාශ වෙනස් වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එක අල් කිරීමක් පාපිල්ලක් අපිට වෙන් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද? ඒ බුද්ධ දේශනාව එක පාපිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් ලෝක ධාතුවේ නැහැ. තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් මේ දේශනාව මේක නෙමෙයි මෙහෙමයි කියලා වෙනස් කරන්න බෑ. ඒකටයි සම්මා සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ. ඒක හරිම ආශ්චර්යයි. මං කිව්වා විද්‍යාව වෙනස් වෙනවා කියලා. ඒකට සාධක ඕන තරම් තියෙනවා. දැන් මේ අය හුඟක් අය දන්න කාරණාවක් මම ප්‍රකාශ කළොත් වසර 2000ට විතර කලින් විද්‍යාඥයෝ මොනවද සූර්යයා ගැන කීවේ? ඒගොල්ලෝ සූර්යයා ගැන කිවි සූර්යයා කොහෙවත් යන්නේ නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ වටේට අනික් ග්‍රහලෝක ගමන් කරන බවයි 2000ට කලින්. අද වෙනකොට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? දැන් එදා ලියාපු පොත්පත් ඔක්කොම වෙනස් කරන්න වෙලා 2000ට කලින් ඉගෙනගත් අයගේ මේ දැනුමත් වෙනස් කරන්න වෙලා අද වෙනකොට විද්‍යාඥයෝ කියනවා සූර්යා එක තැන නෑ සූර්යාද ගමන් කරනවා කියලා. නමුත් මේට අවුරුදු 2559කට කලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණාවල් දේශනා කරලා තියෙනවා චන්ද්‍රයාගේ උපත සිද්ධ වුණේ කොහොමද? සූර්යාගේ උපත සිද්ධ වුණේ කොහොමද? සූර්යා පිහිටියේ කොහොමද? සූර්යා කොහොමද හැදිලා තියෙන්නේ? සූර්යා කොයි විදිහටද පවතින්නේ? ඒ පිළිබඳව දේශනා කරන්න ගියොත් අපි ආපු මාත්‍රිකාව වෙන පැත්තක යනවා. කොයි තරම් නිවැරදිද මේ ධර්මයේ තරම් ආශ්චර්යයි ශ්‍රේෂ්ඨයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලෝක උප්පත්ති සූත්‍රයේ ලෝක උප්පත්ති වංශ කතාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා චන්ද්‍රයාගේ ඇතුලේ මොනවද තියෙනවා කියන්නේ. චන්ද්‍රයාගේ ඇතුළ මණික් ආකරයක් කියලා දේශනා කරනවා. මේ දේශනාව කරන්නේ බුදු පියාණන් වහන්සේ විතරයි. කිසිම විද්‍යාඥයෙක් තව කියලා නැහැ. හඳේ තියෙන්නේ මැණික් කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිටපැත්තේ මොනවද තියෙන්නේ? ඇතුලේ මැණික්. පිටපැත්තේ තියෙන්නේ පිටපැත්තේ රිදි. මැණික් සීතලයි. රිදිත් සීතලයි. හඳේලිය හඳේලියත් සීතලයි. හඳේලිය හිටියහම අපට මොනවද වැඩි වෙන්නේ? හඳේලිය හිටියහම සෙම ගතිය වැඩි වෙනවා. මේක තමයි මැණික් වල සහ රිදී වල ස්වභාවය. ඒ කාරණාව හරි ලස්සනට පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් මම මේ එක කාරණාවක් අර ඒ කතාවට ආපු නිසා කීවේ සූර්යයා තනිකර පලිඟු කියලා සඳහන් කරනවා පලිඟු සහ තව විශේෂ ද්‍රව්‍යයක්. ඒ නිසා සූර්යයා තුල අපමණ විශාල පිපිරීම් සිද්ධ වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ වගේ කරුණු හරි ලස්සනයි මේ සූත්‍රයේ. කෙසේ වෙතත් මම සඳහන් කළේ බුද්ධ වචන වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් පිරිමියෙක් ගැහණියෙක් වුණා කියන එකත් ගැහණියෙක් පිරිමියෙක් වුණා කියන එකත් මේ ධර්මයේ තුල සුරංගනා කතාවක් වෙන්නේ කොහොමවත්. එක භික්ෂුණියක් භික්ෂුවක් වෙනවා. එක භික්ෂුවක් භික්ෂුණියක් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලිංග පරිවර්තනයක් වුණාට කමන්නේ ඒගොල්ලන්ගේ වස් ප්‍රමාණය ඒ විදිහට මේගොල්ලන්ට දෙන්න කියලා. එහෙනම් මේ ධර්මයේ සඳහන් කරන හැටි. එහෙමනම් අරතරන් සිල් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක අර විදිහට කතා කරන්න ගියොත් ඇඟේ එල්ලි එල්ලි ඇඟේ හැපි හැපි සිවුරෙන් ඇද ඇද අද වගේ කතා කරන්න ගියොත් රැස් වෙන අකුසල් කන්දරාව කොහොම වෙයිද එහෙනම් භික්ෂු ආශ්‍රයිතා පරිස්සමෙන් කරන්න වෙනවා කෙසේ වෙතත් ඒ මෙවන් සීලයෙන් යුක්ත භික්ෂුව එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සියලුම සිල්පද බිඳිලා එක භික්ෂුන් වහන්සේ නමක් මේ පරාජිකාන සිල්පද හතර විතරක් රැකගෙන ජීවත් වෙනවා නම් ඔහුද මේ ශාසනයේ භික්ෂුවයි සියලු වරප්‍රසාද අයිතීන් හිමි භික්ෂුවයි අනන්ත සීලයකින් යුක්ත භික්ෂුවයි පරාජිකා හතරෙන් විතරක්මයි උන්වහන්සේ යුක්ත අනිත් සියල්ලම උන්වහන්සේගේ කැඩිලා නමුත් ශාසනය තුල උන්වහන්සේ මහා ප්‍රතාපවත් යෝධයෙක් වාගේ මොනවද මේ පරාජිකා හතරේ මම සඳහන් කරමින් ආවේ ඒක අපි දැනගත යුතුයි කියන කාරණාවනේ. පළවෙනි එක තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ස්ත්‍රියක් සමග හෝ පුරුෂයෙක් සමග කායික සම්බන්ධතාවයක් පැවැත්වුවොත් උන්වහන්සේගේ උපසම්පදාව බිඳෙනවා. කායික සම්බන්ධතා පැවැත්වුව. ඒක ධර්මයේ මීට වඩා ගැඹුරට ඒ කොයි ආකාරයටද කොයි විදිහටද කියන සියල්ල පැහැදිලි කරනවා. ඊළඟට දෙවෙනි කාරණාව හොරකම් කළොත් හොරකම් කළොත් පරාජිකා වෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ නම් පාදයක පමණ වටිනා දෙයක් කියලා. පාදයක් කියලා කියන්නේ එදා ගණන් කරපු දෙයක්. යම් ස්වභාවයක්. එතන පාදය කියලා කියන්නේ රත්තරන් ගැනයි මේ සඳහන් කරන රත්තරන් පාදයක් වටිනා දෙයක් සොරකම් කිරුවොත් මේ පරාජිකාවට ලක් වෙනවා. පාදයක් කියලා කියන්නේ වීයට කීයක බරද කියලා එහෙම වර්තමාන විස්තර කරනවා. ඒ විදිහට කල්පනා කළොත් අද වෙනකොට පාදයක් කියලා කියන්නේ රුපියල් 10000කට වඩා වටින දෙයක් වෙනවා. නමුත් අද එතන ඉඳලා මේ තර්කයට යන්න බෑ. ධර්මයේ සඳහන් කරනවා අඹ ගෙඩියක් හොරා කාපු භික්ෂුවත් පරාජිකා වෙලා තියෙනවා. බත් පාත්‍රයක් හොරකම් කරපු භික්ෂුවත් පරාජිකා වෙලා තියෙනවා. එහෙමනම් අපි දන්නවා අඹ ගෙඩියක් 10000ක් වටින්නේ නැති බව. භාග්‍යතුන් වහන්සේක පැහැදිලි කරනවා බිම්බිසාර රජ්ජුරු හොරකමක් කියලා තෝරි තීරණය කරන්නේ මොකද්ද? ඒ තීරණය පරාජිකාවට හේතුවයි කියලා. රජ්ජුරුව මේක හොරකමක් කියලා තීරණය කරලා දඬුවම් කරනවා නම් ඒක පරාජිකාවට හේතුවයි. එහෙමනම් රජ්ජුරුව හොරකමක් තීරණය කරන්නේ රුපියල් 5ක් හොරකම් කෙරුවොත් ඒක හොරකමක් නම් රුපියල් 5ක් ගත්ත භික්ෂුව පරාජිකා වෙනවා. ඊළඟට මේක තමයි දෙක. තුන්වෙනි කාරණාව තමයි මිනිහෙක් මැරුවොත් පරාජිකා වෙනවා. මිනිසෙක් හෝ ගැහණියෙක් මිනිස්සෙක් මැරුවොත් පරාජිකා වෙනවා සතෙක් මැරුවොත් නෙවෙයි. ඊළඟට උත්තරී මනුස්ස ධම්ම. ඒ කියන්නේ තමාගාව නැති උතුම් ගුණධර්ම තමන්ගාව තියෙනවා කියලා ප්‍රකාශ කරන එක. මම සෝවාන් වෙලා නැතුව මම සෝවාන් කියලා ඔබට ඇඟෙව්වොත් ඒක වචනයෙන් කියන්න ඕනේ නැහැ. හස්ත මුද්‍රාවකින් හරි තමන් සෝවාන් බව ඇඟෙව්වොත් පරාජිකා වෙනවා. සකදාගාමි බව අනාගාමි බව ප්‍රකාශ කළොත් පරාජිකා වෙනවා. අරිහත් බව ප්‍රකාශ කළොත් පරාජිකා වෙනවා. හැබැයි මේ தത്വයටපත් නොවි ප්‍රකාශ කළොත්. පත් වෙලා ප්‍රකාශ කළාට එහෙම වෙන්නේ නෑ. නමුත් පත් උන කෙනා කවදාවත්ම කියන්නේ මං උතුම් ඵල ලබාගත් කෙනෙක් කියලා. හොයන්නවත් බෑ උතුම් ඵලයට ආපු අය. යම් දවසක මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා පස් නමක් උපසම්පදාව රැකගෙන ඉන්නවා නම් පරාජිකා නොවි ඉන්නවා නම් එදාට උන්වහන්සේට පුළුවන් නැවත ශාසනයේ නගා හිටවන්න දරුවන් පැවිදි කරන්න. පස් නමක් ප්‍රමාණවත්. පස් නමක් නැතුව මේ මුළු ශාසනයේටම මේ මුළු ලෝකෙම ඉන්නේ එක භික්ෂුවයි උපසම්පදාව රැකගෙන. තාමත් ශාසනයේ ප්‍රතිපත්ති පවතිනවා. එක්කෙනෙක් ඉන්නවනේ උන්වහන්සේ අපවත් වුණ දවසට හෝ උන්වහන්සේද පරාජිකා වුණ දවසට සදහටම මේ ලෝකෙන් ප්‍රතිපත්ති පූර්ණේ කියන එක අතුරුදහන් වෙලා යනවා. ඊළඟට තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අරිහත් දජයේ අතුරුදහන් වීම. මොකද්ද මේ අරිහත් දජය? මේ කහ සිවුර. අදට අරිහත් දජය අතුරුදහන් වෙමින් පවතිනවා. අපි අය දැකලා ඇති චීන ස්වාමින් වහන්සේලා තායිලන්ත ස්වාමින් වහන්සේලා ජපානි ස්වාමින් වහන්සේලා ටිබෙට් රටේ ස්වාමින් වහන්සේලා දැකලා ඇති උන්වහන්සේලා කහසේ උරද්ද පොරවන්නේ නැහැ උන්වහන්සේලා දරාගෙන ඉන්නේ අලු පාට ලෝගුවක් කහසේ උර නැහැ අලු ලෝගුවක් දැකලා ඇති ස්වාමින් වහන්සේලා දැන් එතකොට අරිහත් ගජයේ අතුරුදහන් වීම පටන් අරන් තියෙනවා නමුත් මේක අතුරුදන් වෙන්න තව බොහෝ කල් බොහෝ කල් යනවා. අනාගතයට යනකොට කොහොමද? කාසාව කණ්ඩක කියලා භික්ෂුවක් ඉතුරු වෙනවා. කිසිම සිල්පදයක් නැහැ. ස්පාරාජිකාවටත්පත් වෙලා කාසාව කණ්ඩක. මොකද්ද මේ කියන්නේ? බෙල්ලේ තියෙන කහනූලක් පමණයි. ඒක තමයි භික්ෂුත්වයේ සලකන සංකේතය. බෙල්ලේ තියෙන කහනූල. යම් දවසක මේ කාසාව කණ්ඨක භික්ෂුව බෙල්ලේ තියෙන කහනූල ගලවලා විසික්කදාට මේක කරදරයක් කියලා එදාට ශාස්ත්‍රයෙන් සදාටම අරිහත් දජය අතුරුදහන් කියලා සඳහන් කරනවා. තව අතුරුදන් වෙන්න තියෙන්නේ එකම එක වස්තුවයි. ඒ තමයි ਸਰුවඥ ධාතුන් වහන්සේ. ਸਰුවඥ ධාතුන් වහන්සේ අතුරුදහන් වුණ දවසට ශාසනාන්තර දානයයි කියලා සඳහන් කරනවා. බුදු පියාණන් වහන්සේ මේ කාරණාව හරිය ගැඹුරට විස්තර කළා. සරුවඥ ධාතුන් වහන්සේගේ අතුරු දහන් වීම මේ ලෝකේ එක පුද්ගලයෙක් එකම පුද්ගලයෙක් සරුවඥ ධාතුන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාවෙන් වන්දනා කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ ඉන්න සියලුම සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා එක පුද්ගලයෙක් වෙනුවෙන් යම් දවසක මේ ලංකා භූමියේ මේ සරුවඥ ධාතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් වන්දනාවක් කරන්නේ නැති පූජාවක් කරන්නේ නැති එක දවසක් එනවා. කවුරුවත් වඳින්නේ නැහැ. කවුරුවත් පූජාවක් පවත්වන්නේ නැහැ. එදාට මොකද වෙන්නේ? එදාට ලංකා වැඩ ඉන්න සියලුම සරුවඥ ධාතුන් වහන්සේලා තැන් තැන් වල වැඩ ඉන්න අබ ඇටවලට වඩා කුඩා ධාතුන් වහන්සේලා පවා අබෑටවලට වඩා කුඩයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ කුඩාම ධාතුන් වහන්සේ අබෑට ප්‍රමාණයි. ඒ සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙන්න පටන් ගන්නවා රුවන්වැලි මහසෑයට. රුවන්වැලි මහසෑයේ අපි අහලා තියෙන ද්‍රෝණයක් පමණ සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයයිද? අට කතාවේ සඳහන් කරනවා ද්‍රෝණයයි කියලා කියන්නේ හුඬු 36යි කියලා. අපි හුඬුව කියලා කියන්නේ ওই හාල්මනේනේ. එවන් හුන්දු 36යි කියලා සඳහන් කරනවා ද්‍රෝණයක් කියලා කියන්නේ. එවන් සරුවඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්න රුවන්වැලි මහ සෑය ළඟට එකතු වෙලා සියලු දෙනා වහන්සේම නාගදීප චෛත්‍ය ගාවට වඩිනවා. නාගදීප චෛත්‍ය ගාවට වැඩලා උන්වහන්සේලා සියලු දෙනාම එතනින් දඹදිව බුද්ධ ගයාවට වඩිනවා. ඒ වඩින්නේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට. ඊළඟට කෝටි ලක්ෂයක් සක්වලේ පවතින සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියලු දෙව්ලොවවල් වල සියලු බඹලොවල් වැඩ ඉන්න ਸਰුවඥ ධාතුන් වහන්සේලා සියල්ලම එතෙන්ට වඩිනවා. ඒ වැඩිය දවසට බුදු පියාණන් වහන්සේගේ ජීවමාන රූපය නිර්මාණය වෙලා බෝධින් වහන්සේගේ ඉහළට පැන නැගලා යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවා කියලා සඳහන් කරනවා. ඒක මහා ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයක්. යමක මහා ප්‍රාතිහාර්ය ගැන අපේ අහලා ඇති. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය තුන් වතාවක් විතර දැක්වුවා. අපේ රටේ මේ ප්‍රාතිහාර්ය දෙවතාවක් දක්වලා තියෙනවා. හැබැයි ඒ ඒ බුදු පියාණන් වහන්සේ නෙවෙයි. තූපාරාම චෛත්‍යයේ වැඩ ඉන්න දක්ෂිණ අකුධාතුන් වහන්සේ කවතාවක් මේ ප්‍රාතිහාර්ය දැක්වුවා චෛත්‍යයේ තැන්පත් කරන්න කලින්. ඊළඟට රුවන්වැලි මහා සෑය වැඩ ඉන්න ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා මේ ප්‍රාතිහාර දැක්වා රුවන්වැලි මහසෑයේ තැන්පත් කරන්න කලින් කෝටි 12ක් එදා මහරහත් භාවය ලැබුවා කියලා කියනවා මේ රහත් මේ ප්‍රාතිහාර්ය දැකලා රුවන්වැලි සෑයකාව. එහෙමනම් මේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ඉවර වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. අවාසනාවක මහත මේ දේශනාව අහන්න එකදු මිනිසෙක්වත් නැහැ කියලා සඳහන් වෙනවා. දෙවියන් සහ බ්‍රහ්මවරු ඕන තරම් ඉන්නවා. මාර්ගඵල ලබාපු නැති දෙවිවරු හඬා වැළපෙනවා කියලා සඳහන් වෙනවා අපේ බුදු පියාණන් වහන්සේ විශ්ව ධාතුවෙන් සදහටම අතුරුදහන් වෙන මොහොතයි මේ කියලා අඬනවා කියලා සඳහන් වෙනවා. ඒ දේශනාවෙන් පස්සේ සරුවඥ ධාතුන් වහන්සේ දැවි හළු වෙන බවත් ඒ අලුවීමෙන් පසු විශ්ව ධාතුවේ කිසිම කෙනෙකුට හොයන්න අහවල් තැන නම් ඉතුරු ඇති කියලා හොයන්න සැබෑ වූ ධාතුන් වහන්සේ නම් ඉතුරු නොවන බව සඳහන් කරනවා. මේ තමයි ශාසන අන්තර්දාන පහ. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා මීට වඩා ඒ පිළිබඳව විස්තර කරන්න උත්සාහ කරන්නේ එහෙමනම් දෙවිවරු බ්‍රහ්ම රාජවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව දැකපු අය තමයි තාම ඉන්නේ. ඒගොල්ලෝ දෙව්ලෝ වල බඹලෝ වල අනන්ත පුද පූජා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනවා. මන්ද බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැනට චාතුම් මහා රාජිකයට ගෙවිලා තියෙන දවස් 56ක් විතර කාලයයි. තාවතින්සයට ගෙවිලා තියෙන දවස් 25ක ආසන්න ප්‍රමාණය 25ක් වගේ කාලයයි. යාමයට ගෙවිලා තියෙන දවස් 12කට ආසන්න කාලයයි 12 මාරක් විතර. තුසිතයට ගෙවිලා තියෙන දවස් 6 මාරක විතර කාලයයි. පරිනිම්මිත ඊළඟට නිම්මාන රතියට ගෙවිලා තියෙන දවස් තුනකුත් පැය ගාණක් විතර පරිනිම්මිත වසවර්තියට ගෙවිලා තියෙන එක දවසකුත් පැය ගාණයි. ඒගොල්ලන්ගේ කාලයෙන් නම් එක දවසකුත් පැය දෙක තුනක් විතර ගෙවිලා තියෙන මේ සියලු දෙනා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක බණ අහපු අය. එහෙමනම් ඒ සියලු දෙනා අපිට වඩා ඊට උසස් විදිහට මේ පූජාවල් සිදු කරන අය. නමුත් ඒ කාටවත් ධාතුන් වහන්සේ දාට නැතුව යනවා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ලංකා භූමියේ කිසි කෙනෙක් මේ ධාතුන් වහන්සේට නොවදිනා දවස තමයි සරුවඥ ධාතුන් වහන්සේගේ පරිණිරවාණය කියලා. එහෙමනම් මේ ශාසන අන්තර්දාන පහට තව බොහෝ කල් තියෙනවා. අධිගම අන්තර්දානය වෙන්නෙත් අවුරුදු 5000න් පස්සේ කියලා දේශනාවේ සඳහන් වෙනවා 5000න් පස්සේ අධිගම නොලැබෙනව නෙවෙයි ලැබෙන ප්‍රමාණය අඩුයි. නමුත් අද එහෙමනම් අද අධිගම ලැබීම අසීමාන්තිකව සිද්ධ වෙනවා. ඒනට අපිට හිතෙන්ඩ පුළුවන් කෝ අපි දකිනවා කියලා. මඟ පලලාබීන් කෝ අපිට මුණ ගැහෙනවා. මඟ පල්ලාබින් නැද්ද ඉන්නවා. හැබැයි අපේ රටෙත් බොහොම අඩුයි. නමුත් ඕන තරන් ඉන්න රටවලුත් තියෙනවාදට චීනය තායිලන්තේ ඩිබිටේවාගේ රටවල් වල නම් ඕන තරම් මහරහතන් වහන්සේලාත් වැඩඉන්නවා අපේ රටේ හිග වුණාට හිග ඇයි අපේ ශ්‍රද්ධාව බොහොම අඩු නිසා. ධර්මය අවබෝධය අපට බොහොම අඩු නිසා. අදත් මේ ලෞතුරා ධර්මයට ගරු කරමින් ශ්‍රද්ධාවෙන් පිළිගනිමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරේ ගමන් කරන ඕන කෙනෙකුට මේ අධිගම ලබා ගන්න එක නොහැකියාවක් නෙවෙයි. ඕන තරම් ඉඩ තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එකදු වචනයක්වත් අත නොහැරේ ගමන යන්න අවශ්‍යයි අත නොහරිනවා කියන්නේ ශ්‍රද්ධාවයි. එහෙමනම් ඔබ සියලු දෙනාටම ඒ ශ්‍රද්ධාව දියුණු වේවා. මේ නව වසර ආරම්භ වෙලා දිනයයි ගෙවිලා තියෙන්නේ. අපි තීරණය කරමු මෙතෙන් පටන් මේ වසරේ පටන් අපමණ ශ්‍රද්ධාවෙන් යුක්තව සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවත්වමින් අපි උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තුලදීම සතර අපායෙන් නිදහස් වෙන වැඩපිළිවෙල සකස් කරගන්න මම අද පටන් වෑයම් කරනවා. මගේ ජීවිතේට ඔබ වහන්සේගේ ආනුභාවයෙන් ඒ මග මට කියලා දෙන්න කල්යාණ මිත්‍රයන් මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වය නොම්බර 2 පිරිස්යාල අඹේ පුස්සෙලි පිනෙහි පදිංචි සුනිල් ශාන්ත මදුරප්පෙරුම මහත්මයා එම මහත්මිය හා දූදරු ඥාති මිත්‍රාදීන් විසින් දරනු ලබනවා. ඒ අයගේ උතුම් ප්‍රාර්ථනා කීපයක් තියෙනවා. දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් වන තෙපාලිස් මහතා හා කරුණාවති මහත්මියටද පියසේන මහතා හා මිලිනාවති මහත්මියටද දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ටද විල්පඩ් සම සුමනවීර පියාණන්ට පියානන්ද ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ටද මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2016 ජනවාරි 4 වෙනි දින ජන්මදිනයේ සමරන ප්‍රියනන්දනී ජයසිංහ මහත්මියටද එම මහතාටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා මෙන්ම දියණියන් දෙදෙනාටද බෑණවරුන් දෙදෙනාටද හසදි ගයන්සා කවිශ්වර දියණියටද සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සේනානායක මහපිරිවෙනෙහි අනුනායක මදිටියවල අවසරයි මේදා ලංකාර ස්වාමීන් වහන්සේටද සාරත ස්වාමින් වහන්සේ හා අංගීරස ස්වාමින් වහන්සේද ඇතුළු පිරිවෙන් වාසී සියලුම ස්වාමින් වහන්සේලාටද සෙත් පැතීම සඳහා සේන මහතා හා එම මහත්මියටද මෙම පුණ්‍ය කර්මයට නන් අයුරින් සහභාගී වූ සියලුම දෙනාටමද අතිපූජනීය දරණාගම අවසරයි කුසල ධම්ම ස්වාමීන් වහන්සේටද දේශකයාණන් වහන්සේටද බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් වීරෝදාර රණවිරුවන්ටත් රණවිරුවන් ඇතුළු සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම අපි රැස් කරගත්තා වූ ධර්ම දානමේ කුසලයේ සහ ධර්ම ශ්‍රවණානි සංස කුසලයේ